එතකොට සංඛාර කියන වචනය අජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම විස්තර කරනවා කිංච බික්කවේ සංඛාරේ වදේද කියලා මේ මහණෙනි කුමක්ද මේ සංඛාර කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේම කජ්ජනීය සූත්‍රයේදී මේ සංස්කාරයන් පිළිබඳ ලොකු කාටකින් මඟ පෙන්වීමක් එහෙමත් නැත්නම් අතු දැක්වීමක් කරලා තියෙනවා. අපි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 මේ දෙක අතර නිරන්තරයෙන්ම සිද්ධ වෙන වෙනස් වීමක් විපරිණාමයක් පේන්න තියෙනවා. ඒකට මෙන්න මේ අන්දමින් තමයි බුදුරජාණන් වහන්සේ මේ සංකත ධර්ම පිළිබඳව විග්‍රහ කරන්නේ. ලක්ෂණ වශයෙන් පෙන්නලා දෙන්නේ. එහෙමනම් මේ බඳු හේතුපත්‍යයන්ගෙන් සකස් වෙච්ච මුළු විශ්වයේම තියෙන සියලුම ධර්මතාවල මේ ලක්ෂණ තුන අපිට දැන ගන්න පුළුවන්. එතකොට සංස්කාර කියලා කියන්නේ එතකොට මේ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 අපි ඒ රූපය රූපේ වශයෙන්ම නෙමෙයි අත්දකින්නේ අපේ අතින් එකතු කරපු සෑහෙන ඔය රුචි අරුචිකම් ආදී ඒ අපේ අතින් දාපු කැලි ගොඩක් මිශ්‍ර කරපු වර්ණ ගන්නපු රූපයක් තමයි අපි අත් වශයෙන්ම අත්දකින්නේ. ඒ නිසා අපි බැලුවාම රූප බලද්දී, සද්ද අහද්දී, සනසුවඳ ආග්‍රහණය කරද්දී, රස බලද්දී ඒ වගේමයි කයින් ස්පර්ශයක් ලබද්දී හිතට අරමුණක් එද්දී මේ සියල්ලම එකතකින් ඔය වගේ හැඩගැන්වීමකට, වෙස් ගැන්වීමකට, අපේ රුචි අරුචිකම් හා මිශ්‍ර කිරීමකට, ඒ වගේමයි තවදුරටත් සකස් කිරීමකට ලක් වෙනවා. ඔන්න අය තවදුරටත් කරන සකස් කිරීම තමයි අභිසංකරෝති කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් මේ සංස්කෘතය තවදුරටත් අභිසංස්කරණය කිරීම හේතුපත්‍යයෙන් සකස් වෙච්ච යම් හෝ දෙයක් අපි අත්දකිනකොට ඒක තවදුරටත් සකස් කිරීම මේ සංස්කාර නිසා තමයි සිද්ධ වෙන්නේ. ප්‍රශ්නයේ තවදුරටත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කිංච සංකතං අபிසංකරණ. කුමක්ද මේ විදිහට මේ සකස් කිරීමට ලක් වෙන්නේ? රූපං රූපත්තාය සංකතං අபிසංකරණති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරණති. සංඤං සංඤත්තාය සංකතං අபிසංකරණති. මේ විදිහට දේශනා කරනවා. ඒ කියන්නේ අපි අත්දකින්න රූපය රූපයක් වශයෙන් එතන තියන්නේ නැතුව අපි ඒකට අපේ අර මම විස්තර කරා වගේ රුචි අරුචිකම් එකතු කරමින් කැලි මුට්ටු කරමින්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 මම දුක් විඳිනවා, මගේ ඔළුව කැක්කමයි, මගේ බඩල් දෙනවා කියලා මේ මමත්වයක් ඒකට ආරෝපණය කරන ආරෝපණය කරගෙන පුජ්‍යල භාවයක් සහිතව තමයි අපි මේ වේදනාව මුක්ති විඳින්නේ. එතකොට මේ කායික දුක් වේදනාවට අපි මානසික දුක් වේදනාවකුත් එකතු කරගන්නවා. Taman විසින් තනාගත දුක් වේදනාවකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් මේ අන්දමින් ඒතර වේදනාවත් තවදුරටත් හැඩ වැඩ ගන්නවා වෙනස් කරලා අතින් කෑලි මුට්ටු කරලා තමයි එහෙමනම්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 බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සංඛාරේ සංඛාරස්සාය සංකතං අபிසංකරොන්ති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අර රූප සංස්කරණය කිරීම, වේදනා සංස්කරණය කිරීම, සංඥා සංස්කරණය කිරීම කියනවා වගේම සංස්කාරත් තවදුරටත් සංස්කරණය කිරීමකට භාජනය වෙනවා. අපි හිතමු අපේ හිතට රාග සිතුවිල්ලක් පහළ වුණා. ඒ රාග සිතුවිල්ල ඔස්සේ අපි තවදුරටත් කල්පනා කරන්න ගිහිල්ලා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 ඒ අතීත කාලෙදී ඔය විවිධාකාර නාට්‍ය රංග දක්වනකොට ඒ නාට්‍යවල කෙරෙන වෙස්ගැන්වීම එහෙම නැත්නම් අංග සංස්කරණය ඒ සියල්ලක් මේ සංස්කාර කියන වචනේ ගැඹුරලා තියෙනවා කියන්නේ. අතර මේ කරන සංස්කරණයන් අංග සංස්කරණයන් හැඩවැඩ ගැන්වීම වෙස්ගැන්වීම අපිට ඕන පරිදි ඒව සකස් කිරීම මේ සියල්ල එතකොට සංස්කාර කියන වචනේ තියෙනවා. දැන් ඊට පස්සේ විඥානත් තවදුරටත්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 මේ ඔක්කොම මේ සංස්කාර හරහා තමයි සිද්ධ වෙන්නේ. මේ කාරණේදී මේ පිටුතුන්ට මතක් කරන්න පුළුවන් දැන් පටිසමුපාදයේ විස්තර කරන භාගතුන් වහන්සේ. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන ආදී වශයෙන් දේශනා කරනවා. ඉතින් එතකොට මේ විඥාණය තවදුරටත් සංස්කරණය කරන්න නැත්නම් විඥාණය තවදුරටත් බැහැ ගන්න ඒ නාම රූපත් කියන ඒ ඡායාවේ පැටලෙන්න අතරම මේ අවිද්‍යාව මත අවිද්‍යාව නිසා කෙරෙන මේ සංස්කරණ රාශිය හේතු වෙනවා. අවිද්‍යාවච්ච සංඛාර. ඒ කියන්නේ අවිද්‍යාව තියෙන පසුබිමක තමයි මේ සංස්කරණ රාශිය සිද්ධ වෙන්නේ. ඒ බඳු සංස්කරණ රාශියක් සිද්ධ වෙනකොට අර විඥානය පෝෂණය වෙනවා. ඒ විඥානය නාම රූපයකට පැටලෙනවා. නාම රූපයකට පැටලෙනවා නාම රූපයක හිර වෙලා ඒ මත පිහිටාගෙන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 පටිද කරනවා. ඒ තුළ යම්කිසි ප්‍රතිබිම්බයක් නිරූපණය වෙනවා. ඡායාවක් නිරූපණය වෙනවා. දැන් ඔන්නේ ඡායාවෙන් නිරූපිත ඒ ජවනිකාවට අපි අහු වෙනවා. ඒ ජවනිකාව සත්‍ය වශයෙන් අපි සලකනවා. ඒ නිසා අපි මේ ජවනිකාව තුළ තමයි දිගින් දිගට ජීවත් වෙන්න පටන් ගන්නේ. මේ ජවනිකාවෙන් ඊළඟ ජවනිකාවට යනකොට අපි ඒක තණ්හාවෙන් අලව ගන්නවා. ඒ නිසා අපි මේ මේ ජවනිකාවල දැන් අපි ඒ ජවනිකාව සත්‍ය වශයෙන් අරගෙන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 දේශනාවක් කරද්දී මේ කාරණාව වඩා විස්තර කළා. කොහොමද අර ඇහෙන් රූපයක් බලලා ඒ ඇති වෙන දැනුවත්කම අපි දිගට දිගට පවත්වනකොට ඒ තුනේ එකතු වෙන්නේ. කොහොමද ස්පර්ශයක් හටගන්නේ? ස්පර්ශය මූලික කරගෙන කොහොමද වේදනාවක් හටගන්නේ? ඒ වේදනාව කොහොමද අපි හඳුනගන්නේ? කියන කාරණාව ඇත්ත වශයෙන්ම බලවහම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 දැන් සමහරවිට දැන් ඉදහස්සේ යහට යනකොට චේතනාවක් පහළ කරනවා. චේතනා පූර්වකම දැන් කල්පනා කරනවා. ඊට පස්සේ හැබැයි යම් වේදේති සං සංජානාති යම් සංජානාති සං විතක්කේති යම් විතක්කේති සං පපංචේති. යම් පපංචේ සතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරන්ති කියලා ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ කියලා දෙනවා මදුපිණ්ඩික සූත්‍රයේදී. එතකොට එතන තියෙන්නේ ප්‍රපංචයේ අන්තිමට යටවීම. ඒකේ වහලෙක් බවට පත්වීමක්.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 බුදුරජාණන් වහන්සේ දෙන තේමාව තමයි මේ විවිධ උපාදානස්කන්ධයන් මේ හිත ආක්‍රමණය කරනවා. මේ හිත කාලම මේ හිතේ තියෙන නිදහස අහිමි කරනවා. නිදහස අවුරනවා. මේ හිත ඒ ඒ කොටස් වලින් පුරවනවා. ව්‍යාවෘත කරනවා. එතකොට ඒ කාදමීම සංස්කාරයන් විසින් විසින් මේ හිත කාදමීම කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නම් අනිත් පැත්තට අපිට කල්පනා කරන්න පුළුවන් මේවා කොහොමද නම් ඉවත් කරන්න කියන කාරණය.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 මේ ඉන්දියාවට ගියා. මම දඹදිව ගියා. ඉතින් අපි මේ විදිහට ව්‍යවහාර කරනවා. ඒත් වශයෙන් බැලුවාම මේ කය තමයි අපි අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එක්කෝ බස් එක නංවල එක්කෝ වාහනයක නංවල නැත්නම් ගුවන් යානයක නංවල අපි මේ කය අරගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් මේ කය අපි සලකනවා මම මම වශයෙන්, ආත්ම වශයෙන්, පුද්ගලයෙක් වශයෙන්, අනි ඒකකයක් වශයෙන් අගන සංඥාවෙන් සලකනවා. එතකොට මේ කයට යම් හෝ දුකක් පැමිණිහාම ඉතින් අපි දුක විඳිනවා. අපිට තමයි දෙදෙන්නේ.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 මේ භාෂාවක් දැන් අපි හඳුනගන්න. මේ භාෂාවෙන් තමයි අපි කතා කරන්නේ. ඒ භාෂාවෙන් තමයි අපි දැන් කල්පනා කරන්නේ, හිතන්නේ. අනිත් කෙනෙක් එක්ක සංවේදනය කරන්නේ භාෂාවෙන්. ඒකෝට සමහරට මේ භාෂාවට අපේ ලොකු කැමැත්තක්, රුචියක් ඇති වෙනවා. මේ රිල සිංහල භාෂාව. ඒක මගේ භාෂාව, ඒක මගේ මව් භාෂාව. ඊට පස්සේ අපි මේ සිංහල භාෂාව රැක ගන්න සෑහෙන ප්‍රයත්නයක් දරනවා. ඒ සඳහා ලොකු දායකත්වයක් අපයන්න අපි උත්සාහවන්ත වෙනවා. මව් බස රැක ගන්න.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 එතකොට මට තමයි මේ හිත ආйти. මගේ හිත තමයි මේ මට කිව්වේ. මම හිතට එනකෝ තමයි ජීවත් වෙන්න ඕනේ කියලා ඉතින් අපි මේ හිත මූලික කරගෙන විවිධ විදිහට කතා කරනවා. එතකොට අපි අත් වශයෙන් මේ හිත තියෙනවා කියලා සලකන ගතිය. මේ සිතුවිලි සහිත කල්පනා කරන හිතක් තමයි මට තියෙන්නේ. ඒක තමයි මගේ හිත. ඒ දෙකයි මම ඉතින් කල්පනා කරන්නේ. එතකොට මෙන්න මේ හිත අපි තියෙනවා කියලා සලකාගෙන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 ඒකතර අපිට තේරෙනවා මේ කයනොත් කාය සංස්කාර වශයෙන් අපි සැප දුක් විඳිනවා. වචනිනොත් වචී සංස්කාර වශයෙන් සැප දුක් විඳිනවා. මනසිනොත් මනෝ සංස්කාර වශයෙන් සැප දුක් විඳිනවා. දැන් මේක තවත් සංකීර්ණ වෙනවා. මේක අපි විසිනුත් කරගන්නවා අනුන් විසිනුත් මේක අපිට කරනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි යම්සි කටයුත්තක් කරද්දී ඒක අපේ තුලින්ම පැන නැග්ද වමනාවකට චේතනාවකට අනුවත් සිද්ධ වෙන්න පුළුවන්. අපි යමක් කියනකොටත් ඒ අපි තුලින්ම පැන නැගිච්ච වමනාවකට අපි යමක් කතා කරනවා දේශනා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතනකොට අපි නිකන් අපිම වමනාවෙන් කල්පනා කරනවා වෙන්න පුළුවන්. අපිට අනාගතය හා සම්බන්ධයෙන් දැන් අපි කල්පනා කරනවා. මේ මමමයි කල්පනා කරන්නේ. මගේ වමනාවටමයි කල්පනා කරන්නේ. ඒකට අර තමන් මූලික කරගෙන මේක සිද්ධ වෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්.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 එතකොට අපි අම්ම තමයි අපි එක්කගෙන යන්නේ. අම්ම දැන් අපි ඉස්කෝලේ එක්කගෙන යනවා, තාත්තා නැත්නම් ඉස්කෝලේ එක්කගෙන යනවා. ඉතින් මේ වගේ විවිධ කටයුතු වල කෙරෙනවා. එතකොට මේ ඒ අම්මගේ තාත්තගේ නැත්නම් වෙනත් කෙනෙක්ගේ මෙහෙවීම යටතේ තමයි අපි දැන් කය ක්‍රියාත්මක කරන්නේ. කය මෙහෙවන්නේ. එතකොට මේ කාය සංස්කාරයන් අනිත්‍යයේ බලපෑම මතත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ වචනයක් පාවිච්චි කරනකොට ඒකත් අපි හිතලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් කෙනෙක්ගේ වමනාවට අපි කියනවා වෙන්නත් පුළුවන්. අනිත් අය කරපු ඉල්ලීමකට, අනිත් අයගේ ආරාධනාවකට, අනිත් අය කරපු උසිගැන්වීමකට අපි කතා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම අපි සමානවට කල්පනා කරනවා. මේ මමම වමනාවෙන් කල්පනා කරනවා වෙන්නත් පුළුවන්. සමහර විට අනිත් අය අපිට කියනවා. ඒ වගේ ටිකක් කල්පනා කරලා බලන්නේ නැත්තේ. ඒ වගේ ටිකක් හිතලා බලන්නේ නැත්තේ. ඔය ගැන තව ටිකක් හිතලා බලන්න තිබුණා නේ. කියලා ඉතින් අනිත් අය අපිට උපදෙස් දෙනවා. ඉතින් ඒතරත් අපි ටිකක් ඒ කලින් තමයි කල්පනා කරේ නැහැ, හිතලා බැලුවේ නැහැ. ඔන්න දැන් අපි කල්පනා කරනවා. දැන් අපි හිතලා බලනවා. දැන් ඉතින් 18 කල්පනා කරනවා. එතකොට අපිට තේරෙනවා මේ කල්පනා කිරීම, චේතනා පහළ කිරීම හිත ඇතුලේ ඒ මනෝ සංස්කාර පහළ කිරීම අනිත් කෙනෙක්ගේ බලපෑම යටතේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර පහළ කර ගැනීම තමා විසිනුත් කරනවා. අනිත් අයගේ බලපෑම යටතේ සිද්ධ වෙනවා. ඊට පස්සේ තවත් මේ පිටේ සංකීර්ණ වෙනවා. මොකද සම්පජානෝ වා සම්මික්ඛවේ කාය සංඛාරං අபிසංකරෝති යම් පච්චයාස තං උප්පජ්ජති අච්චත්තං දුක සුඛ දුක්ඛ අසම්පජානෝ වා සම්මික්ඛවේ කාය සංඛාරං අபிසංකරෝති යම් පච්චයාස තං උප්පජ්ජති අච්චත්තං සුඛ දුක්ඛ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 මේ කොන් කරත්තයක් එහෙම යම්සේ පාරට යනවා නම් අපි හිතමු ඒ පාරෙම අවුරුදු ගාණක් ගියොත් එහෙම ඊට පස්සේ ගොන් කරත්තේ දක්කන ඒ තැනත්තා නැතත් ඉතින් දැන් මේ ගවයා මේ කරත් අරගෙන ඒ පාරේ යනවා. ආ ඉතින් මේ මඟ පෙන්වන්න පෙන්වන්න අවශ්‍ය නැහැ. එයාට කියන්න අවශ්‍ය නැහැ. ඒ ගොනා ඒ කරත්තේ ඒ පාරෙම තමයි අරගෙන යන්නේ. ඒක තමයි තමයි හුරු වෙලා තියෙන්නේ. දැන් ඉතින් ආයි මඟ පෙන්වන්න, කෙවිතෙන් අහන්න, යම් කියන්න මොකක්වත් අවශ්‍ය නැහැ. මොකද ඒකේ පාරමයි ගිහිල්ලා පුරුදු වෙලා තියෙන්නේ. අන්න ඒ වගේමයි අපේ මේ කය සමහරට යම් යම් ක්‍රියාවන් නොහේ ආ කරගන්නවා. ඒක ඉබේ යනවා. ඊට පස්සේ ඔන්න ඉබේ ඉඳ ගන්නවා. අපි දන්නේවත් නැහැ. අපි ගිහිල්ලක් තියෙනවා, වැඩේ කෙරිලක් තියෙනවා, අපි දන්නේවත් නැහැ. කිසිම දැනුවත් බවක් තිබුණේ නැහැ. හැබැයි ඉබේ කෙරිලා. ඔන්න ඒ වගේ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 කිසිම හැඟීමක් නැහැ අපි කතා කරන්නේ මොනවද කියලා. ඔහේ නිකන් කරට ආපු දෙයක් කියනවා. මම ඒක කිව්වද කියලාත් ඊට පස්සේ අකට නැහැ. ඔන්නේ විදිහට එතකොට අපිට මේ වචනය පාවිච්චි කරද්දිත් සමහරට සිහියෙන් අපි දේ කරනවා සමහරට අසිහියෙන් ඒක ඒ කටයුත්ත කරනවා. ඒකට මේ නොදැනුවත්ව කරන කතාවක් තියෙනවා. ඊට පස්සේ අපේ හිතත් ඔහේ නිකන් ඉන්න ගාන කල්පනා කර කර ඉන්නවා. ඒක අරමුණක් කියලා නැහැ, ඒක තේමාවක් කියලා නැහැ.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 එහෙනම් අපේ හිතේ බලපෑමක් ඇති කරනවා. ඒක තමා විසිනුත් කරගන්නවා, අනුන් විසිනුත් කරනවා. දැනුවත්කමක් සිද්ධ වෙනවා, නොදැනුවත්කමක් සිද්ධ වෙනවා. කයිනුත් සිද්ධ වෙනවා, වචනිනුත් සිද්ධ වෙනවා, මනසිනුත් සිද්ධ වෙනවා. ඒ නිසා අතරම බලවහම මේ සංස්කාර අපි හිතනට වඩා පුළු ක්ෂේත්‍රයක පැතිරලා තියෙනවා. අපේ හිත සෑහෙන ආක්‍රමණය කරලා තියෙනවා. නිරන්තරයෙන් මේ මොකක් හෝ ආකාරයකින් අපේ හිත සංස්කාරයන් විසින් කාදමනවා. සංස්කාරයන් විසින් අපේ හිත ආක්‍රමණය කරනවා. සංස්කාර මත අපේ හිත පදනම් වෙනවා. නැත්නම් ඒ මත යැපෙනවා. ඒ ඔන්නෝගේ තත්ත්වයක් තමයි ඇත්තටම මේ සංස්කාර සම්බන්ධයෙන් තියෙන්නේ. දැන් අනිත් පැත්තට තොර කියන්න පුළුවන් යම් හෝ කෙනෙකුට මේ සංස්කාර සමතයක් සම්බන්ධයෙන් මේ ප්‍රපංච සමනය කිරීමක් සම්බන්ධයෙන් විතර්ක සමනය කිරීමක් සම්බන්ධයෙන් වමනාවක් පහළ වුණොත්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 ගීතයක් අහුනාම වාදනයක් අහුනාම ඒ ඔස්සේ දිගට කල්පනා කරගෙන යන්නේ නැහැ. ඒක එතනින් නවත්ත ගන්න උත්සාහයක් දරනවා. අපි තුමු ගණක් සුණක් ආග්‍රහණය වුණාම ඉතින් ඒ ඔස්සේ දිගට කල්පනා කර කර යනව වෙනුවට පොඩ්ඩක් හිත නතර කර ගන්න උත්සාහන්ත වෙනවා. හිත නිශ්ශබ්ද කර ගන්න උත්සාහන්ත වෙනවා. දිවට රසක් දැනෙනකොටත් ඒ දැනෙන රස ඔස්සේ දිගට යන්නේ නැතුව ඒවා ඉල්ලන්න ඒවට ඇලෙන්න, එකක ගැටෙන්න, ඒ ඔස්සේ සිතුවිලි පහල කරන්න යන්නේ නැතුව හිත සංසිඳුවාගෙන රසබුද්ධිය දෙනවා. හිතේ කෙලෙස් හටගන්න නැති අන්දමකින් රසබුද්ධිය දෙන උත්සාහ කරනවා. ඒ වගේම අපිට කායික ස්පර්ශයක් ලැබෙනකොට ඒ ලබන ස්පර්ශය දැනගන්නවා. නමුත් ඒ ඔස්සේ දෙකට කල්පනා කිරීමක්, සිතුවිලි පහල කිරීමක්, හිත ඒ නිසා උස්සා ගැනීමක් කුපිත කර ගැනීමක් සිද්ධ කරගන්නේ නැතිව වාසය කරනු සාන්ත වෙනවා. සමහර විට මනසටත් යම්සි ආරමුණක් එනවා සම්මාරම්මණයක් පහළ වෙනවා. හැබැයි සිතුවිල්ල පහළ වෙනවා. හැබැයි ඒක අල්ලගෙන දිගට ලියාගෙන යන්නේ නැහැ. ඒ මත ගොඩනගාගෙන යන්නේ නැහැ. ඒ මත සංස්කරණයන් කරන්න යන්නේ නැහැ. හිතත් ආරක්ෂා කරගන්න. හිතත් බේරගන්න. ඒ ආපු සිතුවිල්ලට එහෙම යන්න ඉඩ දෙනවා. ඒ පැමිණ සිතුවිල්ල පෝෂණය කරන්න යන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා මේ බණ කියන්නේ මේ පින්වතුන් සමාජයට මතක් වෙනවා ඇති. අර බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දරුචීරිය සාසුතුමාට දීපු අවවාදය. චිත්තේ විත්ත මත්තම් භවිස්සති, සුතේ සුත මත්තම් භවිස්සති, මුතේ මුත මත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. ඒ බාහ්‍ය දරුචීරිය සාසුතුමාට බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔන්න ඒ වගේ කාරණයක්. ඒ කියන්නේ දැක්කාම දැක්ක මතින් නතර වෙන්න, ඒ මත ගොඩනගන්න, සංස්කරණ කරන්න, වවන්න යන්න එපා. ඊට පස්සේ යමක් ඇහුනහම ඒ මතින් නතර වෙන්න, ඒ මත ගොඩනගන්න, වවන්න, සංස්කරණ කරන්න, කල්පනා කරන්න යන්න එපා. ඊළඟට නාසයට, දිවට, කයට යමක් දෙන්නහම එතනින් නතර වෙන්න. ඒකෙන් හිත අවශ්‍ය ගන්න එපා, හිත කියවන්න පටන් ගන්න එපා, ප්‍රපංචකරණයන් දක්වා යන්න එපා. හැකිනම් හිත නිශ්ශබ්ද කරගෙනම වාසය කරන්න. හිත අකම්පිතව පවත්වා. මනසිනුත් යමක් දැනගත්තාම එතෙන්දෙත් ඒකට එහෙම යන්න දෙන්න. ඒක මට ගොඩනගන්න යන්න එපා. ඒක මට කතන්දර ගොතන්න යන්න එපා. ඉතින් එතන තියෙන එක්තරාන්දකින් හික්මීම. ඒතර මෙන්න මේ බඳු ශික්ෂාවක් තමයි කෙනෙක් එහෙමනම් ගැඹුරට යනකොට පුරුදු කරන්න සිද්ධ වෙන්නේ. මොකද අපි හරි කැමති ප්‍රපංචන. අපි හැමති කැමති කල්පනා කරන්න. ටික ටිකට ඔහේ කල්පනා කර කර මුල්ලකට වෙලා පුදුමක් උඩට වෙලා නිකට යට තියාගෙන ඉන්න අපි හරි කැමති. නමුත් ඔන්න ඔන්න කැමැත්ත අපේ හිතෙන් දුරු කරගන්න අපි සෑහෙන උත්සාහයක් දරනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පపంచාභි රතා පජා මේ ප්‍රජාව දෙවියන් මිනිස්යන් සහිත මේ ප්‍රජාව ප්‍රපංචයන්ට ඇලිලයි වාසය කරන්නේ. ඒවා තුළ ගැලිලයි වාසය කරන පුදුමාකාර අත්දැකියක් අපේ හිතවල මේ ප්‍රපංචකරණයට දිගට කල්පනා කිරීමට ඇතුළත සකස් කිරීම වලට අපි තුල තියෙන. ඉතින් අපි මේ දුර්වලකම තේරුම් අරගෙන එහෙනම් උත්සාහන්ත වේදී මේ ප්‍රපංචකරණය අවම කරගන්න.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 තියෙන අපි අනිත් පැත්තට කල්පනා කරලා බලන්න පුළුවන් අපි දැන් කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවාද විපස්සනාව වඩනවාද සතිපට්ඨානයක් වඩනවාද ඒ මත මේ සංස්කරණ කිරීම අඩු වෙලා තියෙනවා එහෙනම් නැත්නම් අපි ඉස්සර වගේම ওই දිගට දිගට කල්පනා කර කර ප්‍රපංච කර කර එදා වගේමද කාලය ගත කරන්නේ එහෙම නැත්නම් මේ වෙනුවට මේ කාලයක් තිස්සේ වඩපු භාවනාව නිසා හිතේ සංස්කාරණ අඩුවීමක් අත්දකිනවා ඇතුළත කතාව සමනය වීමක් මම අත්දකිනවා. හිත වටවලල්ලේ යෑම අඩු වෙලා තියෙනවා දැන්. හිත කතන්දර ගෙතීම දැන් අඩු වෙලා තියෙනවා. කියලා එහෙනම් Tamanටම Tamanගේ හිත දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන පාර අපි වඩන අවස්ථාවකදී දියුණු කරන මට්ටමකදී මෙන්න මේ කියපු ලක්ෂණ පහළ වෙනවා. ඒ කියන්නේ වටවලල්ලේ යෑම අඩු වෙනවා. ප්‍රපංචකරණය අඩු වෙනවා.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 හිතීමේ කල්පනා කිරීමේ ඒවැයේ මූලිකම ක්‍රියාකාරීත්වය තමයි සූක්ෂම ක්‍රියාකාරීත්වය වේදනා සංඥා කියලා කියන්නේ. ඒක තමයි චිත්ත සංකාරෝ කියලා කියලා තියෙන්නේ. එතකොට මේකේ තව ටිකක් ගැඹුරට යනකොට අපි සමහර විට ඔය කාය සංඛාර සමනය කිරීමක් යෝගාචරයට කරන්න පුළුවන්. නෑ අතරම Hindu යෝගීන් එහෙම මේවා ටිකක් දුරට දැනගෙන හිටියා කියලා කියන්න පුළුවන්. දැන් ඒ අය මේ කාය සංස්කාර සමනය කරන්න උත්සාහන්ත ඒක තමයි ධ්‍යාන භාවනාවලදී සමාහට චතුත්ථ ධ්‍යානයේ සමාදෙලා මේ කාය සංස්කාර සමනය කරනවා. දැන් ඉතින් හුස්ම ගන්නවත් නැහැ. එච්චරට මේ කායික ක්‍රියාවන් සමනය කරගෙන කාය සංස්කාර සමනය කරගෙන වාසය කරන්න එයයි උත්සාහත් වුණා. අති සංස්කාර සමනය කළා. දැන් ဒုတိ ය ධ්‍යානයට එනකොට විතක්ක ਵਿਚාර දෙක හලලා. ඒක දුතිය ධ්‍යානයේ සමාදිච්ච මට්ටමකදී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 සංස්කාර සමනය ගැන දේශනා කරලා තියෙන හුදෙක් සමතේකින් කරන සංස්කාර සමනයක් නෙමෙයි. ඒකට පුළුවන් ඕනේ නම් ධ්‍යාන වලට සමවැදීලා කාය සංස්කාර නතර කරන්න පුළුවන්. වචී සංස්කාර නතර කරන්න පුළුවන්. මනෝ සංස්කාරත් නතර කරන්න පුළුවන්. නමුත් ආයේ ධ්‍යානයේ බලය බිඳුනහම දුර්වල වුණාම ආයෙත් ඉතින් ඔක්කොම ටික හටගන්නවා. ආයෙත් හිත ඇවිලෙන්න පටන් ගන්නවා. ආයෙත් හිත කියවන්න පටන් ගන්නවා. නමුත් මේකේ මූලික හේතුව අවිද්‍යාව බව තේරුම්ගත භාගතුන් වහන්සේ අවිද්‍යාව දුරු කරන මාර්ගයක් දේශනා කරලා තියෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ කොයිතරම්නම් ගැඹුරක් යෝනිසෝ මනසිකාරයක් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සම්බන්ධයෙන් ඉදලා තියෙනවද කියලා. ඉතින් එතකොට අපි හැමනම් උත්සාහන්ත විය යුත්තේ මේ කාය සංස්කාර සමනය කරගන්න. මනසේ සංස්කාර සමනය කරගන්න. මනෝ සංස්කාර සමනය කරගන්න.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 ප්‍රපංච නොකිරීම සඳහා යම්කිසි අවවාදයක් අපි විසින් අපේ හිතටම දිය යුතුයි. කෙනෙක් මූලික කරගෙන මමෙක් මූලික කරගෙන කෙරෙන කල්පනාවන් අඩු කර ගැනීමට වළක්වා ගැනීමට නවත්වා ගැනීමට යම්කිසි අවවාදයක් අපි විසින්ම අපිටම දිය යුතුයි. ඒක සමාහලාවට පුරුද්දට ඔහේ නිකන් හිත කල්පනා කරනවා. ඔහේ නිකන් ඇදලා යනවා. ඔහේ නිකන් කියවන්න ගන්නවා. ඉතින් ඒකට අපි ඒක සතියට හසු කරගෙන දැනුවත් වෙලා ඒ தත්වයෙන් හිත මුදවා ගන්න උත්සාහන්ත වෙන්නේ. ඒ කාටකින් බැලුවම අපි නිකන් අර මේ නූල් බෝලයක් නැන්ට තියෙන අවුල්ලා නම් අපි මේ නූල නූල ඒක ලිහන්න පටන් ගන්නවා. නැත්නම් වශයෙන්ම අපි දැන් පැදුරක් හොයාගෙන යනකොට මුලින් මේ 5000 5000 අරගෙන තමයි මේක උයන්නේ. ඒකට මේ පැදුර වියාගෙන යනවා. හැබැයි දැන් ටික ටික 5000 5000 එකතු වෙනකොට මේකේ රටාවක් නැවෙනවා.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 ඔන්න ඔය තත්ත්වයක් තමයි තියෙන්නේ. අපිට තේරෙනවා දැන් මේක මේ මමමයි වියලා තියෙන්නේ. මමමයි ගොඩනගලා තියෙන්නේ. මමමයි සංස්කරණ කරලා තියෙන්නේ. මමමයි අතින් කෑලි මූට්ටු කරලා තියෙන්නේ. කියලා අන්න තමන්ට තේරෙන තේරෙන මේක ලිහින්න ගන්න. ඉතින් එතකොට අන්තිමට බැලුවම ඇතුලේ මොකක්වත් නැහැ. දැන් අපිට හොඳටම කේන්ති කියලාවකට නම් ඉතින් මේ කේන්ති කියන එක පුදුමාකාර භයානක යක්ෂයෙක් වගේ. නැත්තම් හොඳටම රාගයෙන් රත් වෙච්ච වෙලාවක දැන් ඉතින් වළක්ව ගන්න බෑ.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 කිසිම ඇතුලේ අරටුවක් නැති දෙයක්. දැන් අපි කොස් ගහක් එහෙම ගත්තොත් මේක තියෙන යම්සි අරටුවක්. යම්සි උපකරණයක් හදන්න එහෙම නැත්නම් වැඩක් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. වාජ්‍යනේලයක් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කෙහෙල් ගහකින් වාජ්‍යනේලයක් හදන්න බෑ. මොකද ඇතුලේ නැහැ අරටුවක්. කෙහෙල් ගහ පතුරු ගහන පතුරු ගහන ගියාම අන්තිමට පතුරු ගොඩක් විතරයි තියෙන්නේ. ඇතුලේ ගන්න දෙයක් නැහැ.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 ඒතකොට තමයි අපිට කියන්න තියෙන්නේ අපචිනාදීනෝ ආචිනා. දැන් මේ සංස්කාර ගොඩ ගහගන්න යන්නේ. එහෙම නැත්නම් මේ සංස්කාර මත එයා ගොඩ නගන්න යන්නේ නැහැ. ඒකට මේ සංස්කාර ඉවත් කර කර ඉවත් කර කර වාසය කරනවා. ගලවා හරිනු වාසය කරනවා. කැලි කැලි ටික නිකන් ගලවලා දානවා. ඊට පස්සේ පජහතින උපාදීයදී ඒවා අතහැරලා දානවා ඒවා උපාදාන කරන්න යන්නේ. මේක හොඳයි මේක නරකයි මේක මගේ සිතුවිල්ලක් මේක අනුව මම ක්‍රියාත්මක වේදී කියලා එහෙම උපාදාන කරන්න යන්නේ මම වගේ කියන්නේ නැහැ ඒ උනට ඒවා අතහරින්න වාසය කරනවා විසීනේති නෝ උස්සීනේති මේ පහළ වෙන සිතුවිලි මේවා විසිරු ආහාරමින් වාසය කරනවා ඒකට වටිනකම් දෙන්න යන්නේ අතීත සිතුවිලි අනාගත සිතුවිලි වර්තමාන සිතුවිලි වෙන්න පුළුවන් ඒවා හැබැයි හුදෙක් සිතුවිලි කරගෙනවා මෙන්න මේවා මේ සිතුවිලි මට්ටමේ තියලා වාසය කරනවා. ඒ නිසා අපි ඒවට වර්ණකම් දෙන්න. ඒකට නිකන් විසිරුවා හරිනින් තමයි වාසය කරන්නේ. මේවට වර්ණකම් නොදීම නිසා මේවා ගොඩ ගැහින්නේ. මේවා ගුලි ගැහින්නේ. මේවා ඒකකයක් වශයෙන් එකට පද වෙන්නේ නැහැ. ඒ වුණොත් මෙවනියන් දීහිලා යන්න පටන් ගන්නවා. විදූපේතින සංදූපේති. මේ සිතුවිලි මත අපි ගොඩ නගන්න ගියාම ඒවට වටනකම් දෙන්න ගියාම ඉතින් ආයෙ හිත දැවෙනවා. ඒ වෙනුවට අපි මේවා ලිහන්න ගියාම මේවා විසිරවන්න ගියාම අතහරින්න ගියාම අපේ හිත නිවෙනවා. එහෙනම් දැන් මේ යෝගාවචරය හිත නිවමින් වාසය කරනවා හිත දවන්න යන්නේ නැහැ. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංස්කාර පිළිබඳ ධර්මය අතිශය වැදගත් අතිශය ප්‍රායෝගිකයි අතිශය ගැඹිරයි. ඒ වගේමයි අපි මේ ධර්ම තේරුම් අරගෙන අපේ හිත ඇතුලේ මේක යෙදීමත් අතිශය වැදගත්. එතකොට තමයි එහෙම සංස්කාර සමතයක් අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ. සම්ප සංඛාර සමත කියලා කියන්නේ නිවීමට. නිවනට. එහෙනම් අපි මේ දහම ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න අපේ හිත නිවෙන්න. අපේ හිත සංසිඳෙන්න. අපේ හිත නිශ්ශබ්ද වෙන්න. අපේ හිත තැම්පත් වෙන්න. එළිය දැවෙනකොට අපි නොදැවි වාසය කරන්න පුළුවන් කමක් ඇති වෙන්න ඕනේ. ඉතින් අනිකුත් විවිධ පිරිස් විවිධාකාර කලකෝලහල කරන්නේ දැවිල්ලෙන් වාසය කරන්නේ. පුදුම විදිහට දඟලන්නේ. අපිට දඟලන්නේ නැතුව ඉන්න පුළුවන් කම එහෙමනම් අපි තුල ඇති වෙනවා. ඉතින් බඳු පසුබිමකදී තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ඒ කාලේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් විවිධාකාර හැලහැප්පීම් වලට උන්වහන්සේලා බලන් වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේලා මේ නිවීම නිවිච්ච මනසකින් සංසිඳිච්ච මනසකින් වාසය කරලා තියෙනවා. එහෙනම් පින්වත්නි අපිත් ඒ බුදුරජාණන් වහන්සේ සමගිය ශ්‍රාවකයන් වශයෙන් උත්සාහත් වෙමු. මේ ධර්ම අපේ හිත තුළ ප්‍රගුණ කරන්න. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනා අනුසුදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සුබ දිනාටම තෙරුවන් සරණයි.